පතිගන්හාති ඉමේ කෝ භික්කවේ දේබාලාති සද්ධාවන්ත පිනතුනේ හැම දිනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ අද ධර්ම දේශනාව සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ අංගුත්තර නිකායේ දුක නිපාතේහි බාල වග්ගයේහි සඳහන් වෙන සූත්‍ර දේශනාවක් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාවෙහිදී දේශනා කරනවා ද්වේමේ භික්කවේ බාලා මහණෙනි මේ ලෝකේ නුවණ මද පුද්ගලයෝ දෙදෙනෙක් සිටිනවා කතමේ ද්වේ කවුද මේ දෙදෙනා යෝච අච්චයන් අච්චයතෝ නපස්සති යම් කිසි කෙනෙක් වරද වරද හැටියට නොදකිනවා නම් ඒ තැනැත්තා ලෝකේහි අනුවන පුද්ගලයෙක් ඊළඟට දෙවෙනි පුද්ගලයා තමයි යෝච අච්ඡයන් දේශෙන් තස්ස යථා ධම්මං නප්පති ගන්හාති යම් කිසි කෙනෙක් වරදක් කරලා ඒ වරද පසුව තේරුම් අරගෙන මාතින් මේ බඳු වරදක් සිද්ධ වුණා මට ඒ සඳහා සමා වෙන්නට කියලා සමාවක් ඉල්ලුවාම සැකසෙන්නට සූදානම් වෙනකොට ඒතනත්තාට සමාව දෙන්නට ලෑස්ති නැතිනම් සැකසෙන්නට ඉඩ දෙන්නට ලෑස්ති නැතිනම් අන්න ඒ පුද්ගලයා ලෝකයේ අනිත් අඥාන පුද්ගලයාය කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. එතකොට ලෝකයේහි අනුවන පුද්ගලයෝ දෙදෙනෙක් ඉන්නවා. වරද වරද හැටියට නොදකින කෙනා සහ වරද දැකලා සමාව ඉල්ලනකොට සමාව නොදෙන තැනැත්තා කියන මේ දෙදෙනාම ලෝකයේ අනුවන පුද්ගලයෝය කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ එහිම තවත් සූත්‍රයක දක්වනවා දේමේ භික්කවේ පණ්ඩිතා මහණෙනි ලෝකේහි ඥානවන්තයෝ පණ්ඩිතයෝ දෙදෙනෙක් සිටිනවා. කතමේ දේ කවුද දෙදෙනා? යෝච අච්චයන් අච්චයතෝ පස්සති. යම් කිසි කෙනෙකුට තමන්ගේ වරද අනුන්ගේ වරද වරද හැටියට දකින්නට පුළුවන් නම් අන්නේ තැනැත්තා ඥානවන්තේ. ඊළඟට දෙවෙනි පුද්ගලයා තමයි යමෙක් තමන්ගේ වරද වරද හැටියට දැකලා ඒ වරදින් නිදහස් වෙන්නට ඉඩ ඉල්ලනවා නම් අවස්ථාව ඉල්ලනවා නම් ඒ සඳහා සමාව ඉල්ලනවා නම් ඒ සමාව දෙන්නට පුළුවන් නම් වරදින් නැගී හිටින්නට අත දෙන්න පුළුවන් නම් අන්න ඒ පුද්ගලයාත් ලෝකේ පඬිතේ ඥානවන්තේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ විදිහට ලෝකේහි පඬිතයෝ දෙදෙනෙක් සිටිනවා. ලෝකේහි නුවණ මද අඥාන පුද්ගලයෝ දෙදෙනෙක් සිටිනවාය කියලා තථාගතයන් වහන්සේ මේ සූත්‍ර දෙකෙහිදී දේශනා කරනවා. මේ සූත්‍ර ධර්ම දෙක පදනම් කරගෙන අද ධර්ම දේශනාව තුළින් අපේ පින්නතුන්ට පැහැදිලි කර දෙන්නට බලාපොරොත්තු වෙන්නේ වරද දැකීම සහ සමාව දීම පිළිබඳව. කොහොමද අපි වරද දකින්නේ? ඇයි අපට වරද දකින්නට බැරි වෙන්නේ? වරද දකින්නට අපි කෙසේ උත්සාහ කළ යුතුද? වරද දැකලා සැකසෙන්නට උනන්දු වෙන කෙනෙකුට සමාව දෙන්නට නොහැකි වෙන්නේ මොන විදිහේ මානසික තත්ත්වයක් නිසාද? ඒ වගේම කෙනෙක් වරදින් නැගී සිටින්නට උත්සාහ කරනකොට ඒ සඳහා ඉඩ සලසා දෙන්නට පුළුවන් නම් සමාවක් දෙන්නට පුළුවන් නම් අත දීලා නගා සිටවන්නට පුළුවන් නම් සමාජය ගොඩනැගීම සඳහා සත්පුරුෂයෙක් හැටියට අපට මොනතරම් දායකත්වයක් සපයා දෙන්නට පුළුවන්ද කියන මේ කරුණු පදනම් කරගෙනයි අද ධර්ම දේශනාව සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී දේශනා කරන්නේ මහණෙනි යම්කිසි කෙනෙක් වරද වරද හැටියට නොදකිනවා නම් ඒ තැනත්තා අනුවන පුද්ගලයෙක්. පිනතුනේ යම්කිසි කෙනෙකුගේ වරද ඒ තැනත්තා නොදකින්නේ මොකක් නිසාද? ඒ සඳහා කරුණු කිහිපයක් පදනම් වෙන්නට පුළුවන්. මිනිසුන්ට බොහෝ වෙලාවට වැරදි කරන්නට ඒ අය නතු වෙන්නෙම යම්කිසි විකෘති මනෝභාවයක් නිසාමයි. ඒ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වෙනවා ඒක වරදක් කියලා දකින්නට ප්‍රඥාව නැතිකම එහෙම නැත්නම් අනුමනකම බුදුරජාණන් වහන්සේ මෙහි ප්‍රධාන කාරණේ හැටියට දක්වන්නේ එයමයි වරද වරද හැටියට දකින්නට බැරි නම් ඒ තැනත්තා අනුවන පුද්ගලයෙක්. එතකොට වරද වරද හැටියට නොදැකීමේ ප්‍රධාන සාධකයේ හැටියට අපට හඳුනා ගන්නට පුළුවන් එහෙමනම් ඒ පුද්ගලයාට ඒක වරද්දක් කියලා තේරුම් ගන්නට තරම් ප්‍රඥාවක් නැහැ. එහෙම නැත්නම් සමහර වෙලාවට ඒ පුද්ගලයා වරදක් හැටියට ඒක දකින්නට සූදානම් නැහැ මාන්නය නිසා ඒක යටපත් කරගෙන. එහෙම නැත්නම් ඒ පුද්ගලයා द्वेष සහගතව අන් අය පිළිබඳව කල්පනා කරන නිසා Tamanගේ වරද වරදක් හැටියට එතනත්තාට පේන්නේ නැහැ. එහෙමත් නැත්නම් සමහර වෙලාවට Tamanගේ වරද සාධාරණීකරණය කරන නිසා Tamanගේ වරද වරදක් හැටියට Tamanට පේන්නේ නැහැ. එහෙමත් නැත්නම් සමහර වෙලාවට හොඳ අදහසකින් හොඳ ඉලක්කයක් ඇතුව වැඩ කටයුතු කරනවා. හැබැයි අත්දැකීම් අඩුකම නිසා ඒතනත්තාට වරද වරද හැටියට දකින්නට පුළුවන්කමක් නැහැ. මේ විදිහේ විවිධ හේතු සාධක නිසා මිනිසුන් අතින් වැරදි සිද්ධ වෙනවා. නමුත් ඒ වැරද්ද වැරද්දක් හැටියට ඒ අය දකින්නට සමත් වෙන්නේ නැහැ. මේ බඳු අවස්ථාවන් පිළිබඳව අපි ටිකක් අවධානය යොමු කරන්නට ඕන තම තමන්ගේ ජීවිතවල ඒබඳු තත්ත්වයක් උද්ගත වෙනවා නම් ඒ තත්ත්වයන් අවම කරගන්නේ කොහොමද? ඒ වගේම අන් අයගේ ජීවිතවල මෙබඳු තත්ත්වයන් පවතිනවා නම් ඒ අය සමග ගැටෙනව වෙනුවට වෛර කරනව වෙනුවට මේ මිනිස් සිත් සතන්වල පහළ වෙන දුර්වල ගති ලක්ෂණ හඳුනාගෙන ඒන් නැගී සිටින්නට අපි අත දෙන්නේ කොහොමද කියන කාරණය ප්‍රගුණ කරන්නට නම් අපි මේවා පිළිබඳව ටිකක් පරිස්සමින් සිතා බලන්නට වටිනවා. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා Tamanගේ වරද දකින්නට ඕන නම් ඒ තැනත්තා නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කරලා බැලිය යුතුයි. Taman සිතන දේ ගැන, Taman කියන දේ ගැන, තමන් කරන දේ ගැන නැවත නැවත මෙනෙහි කරලා බලන්නට ඕන. ඒක වරදක්ද නැද්ද කියලා. තථාගතයන් වහන්සේ අපට මේ සඳහා පැහැදිලි ක්‍රමයක් දේශනා කරනවා. ඒ කුමක්ද හේතුව සහ ඵලය දිහා පරීක්ෂාකාරීව විමසා බැලීම. බුදුරජාණන් වහන්සේ රාහුල පොඩි හාමුදුරුවන්ට කතා කරලා රාහුල හාමුදුරුවන්ට කියා දෙනවා රාහුල යම්කිසි දෙයක් කියන්නට ඉස්සරලා යම්කිසි දෙයක් කරන්නට ඉස්සරලා යම්කිසි දෙයක් සිතද්දී නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කරලා බැලිය යුතුයි. ඒකට බුදුහාමුදුරුවෝ උපමාවක් දේශනා කරනවා රාහුල කණ්ණාඩිය එහෙම නැත්නම් දර්පණතලය කුමක් සඳහාද භාවිතා කරන්නේ එතෙන්දි රාහුල පොඩි හාමුදුරුවෝ උත්තර දෙනවා ස්වාමීනි ප්‍රත්‍යවේක්ෂාව සඳහායි දැන් සාමාන්‍ය කෙනෙකුගෙන් ඇහුවා නම් එහෙම කණ්ණාඩිය මොකක් සඳහාද භාවිතා කරන්නේ කියලා එක පාට පිළිතුරු දෙයි මූණ බලන්නටයි භාවිතා කරන්නේ ඒ කතාව වැරදි කියන්නට බෑ. නමුත් අපි කණ්ණාඩියෙන් මූණ බලන්නේ මොකටද? ඒ මුහුණේ මොනවා හරි තව අඩුපාඩු තියනවද? කෙස් ටික හරියට අවශ්‍ය විදිහට පීරවිලා තියනවද? මූණ තැන් තැන්වල ලප කැලල් තියනවද? මූණ හොදපු එකේ හරියට මූණ හේදිලා තියනවද? පවුඩර් ටික ගාප් එක හරියට ගෑවිලා තියනවද? මොන මොනවා හරි තව ඇදපළුදු අඩුපාඩුකම් තියනවද? තව සම්පූර්ණ කළ යුතු තැන් මොනවද තියෙන්නේ බැහැර කළ යුතු දැන් මොනවද තියෙන්නේ අඩලුහුඩුකම් මොනවද මේවා පිළිබඳව හඳුනා ගන්නටයි යම්කිසි කෙනෙක් කණ්ණාඩියකින් මූණ බලන්නේ. ඒ නිසා දර්පණ තලය කණ්ණාඩිය භාවිතා කරන්නේ කෙනෙක් මූණ බලන්නට විය හැකි. ඒ නිසා මූණ බලන්නටයි ඒක පාවිච්චි කරන්න කිව්වොත් ඒ උත්තරේ වැරදි කියන්නට බෑ. නමුත් ගැඹුරින් කල්පනා කරලා රාහුල හාමුදුරුව පිළිතුරු දෙනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස දර්පණ තලය භාවිතා කරන්නේ ප්‍රත්‍යවේක්ෂාව සඳහායි. මොකද්ද මේ ප්‍රත්‍යවේක්ෂාව කියන්නේ? ආපහු හැරිලා බලනවා. මොනවද අඩුපාඩුකම් මොනවද ගුණ සම්පන්නකම් හොඳ නරක මොනවද කියලා ආපහු හැරිලා බලනවට කියනවා ප්‍රත්‍යවේක්ෂාවයි කියලා. එතකොට කණ්ණාඩියෙන් අපි කරන්නේ අපේ කය පිළිබඳව යම්කිසි ප්‍රත්‍යවේක්ෂාවක් කිරීම. මේ විදිහට පිළිතුරු දුන්නහම බුදුහාමුදුරෝ දේශනා කරනවා රාහුල දර්පණ තලය අපි භාවිතා කරන්නේ කයේ අඩුපාඩුකම් ප්‍රත්‍යවේක්ෂා කරන්නට. ඒ වගේම රාහුල යම් කෙනෙක් කතා කරනකොට ඒ වචනවල තියෙන අඩුපාඩුකනුත් ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්නට ඕනේ. යම්කිසි කෙනෙක් ක්‍රියා කරනකොට ඒ කරන කටයුතු වල තියෙන අඩුපාඩුකනුත් ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්නට ඕනේ. යම්කිසි කෙනෙක් දේවල් සිතනකොට ඒ චින්තනයේ තියෙන අඩුපාඩුකමුත් ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්නට ඕනේ. එහෙම බලන්නට පුළුවන් නම් පමණයි ඒ තනත්තාට නිවැරදි චින්තනයක් ගොඩනගා ගන්නට පුළුවන් වෙන්නේ නිවැරදි වචන භාවිතා කරන්නට පුළුවන් වෙන්නේ නිවැරදිව ක්‍රියා කරන්නට පුළුවන් වෙන්නේ එනිසා බුදුරජාණන් වහන්සේ රාහුල පොඩිහාමුදුරන්ට දේශනා කරනවා රාහුල පච්චවෙක්කිත්වා පච්චවෙක්කිත්වා කායේන කම්මං කාතබ්බං පච්චවෙක්කිත්වා පච්චවෙක්කිත්වා වාචාය කම්මං කාතබ්බං පච්චවේක්කීත්වා පච්චවේක්කීත්වා මනසාය කම්මං කාතබ්බං රාහුල යම් කටයුතු කරනකොට නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කරලා තථාගතයන් වහන්සේ වචනේ දෙවරක්ම භාවිතා කරනවා එකවරක් නෙමෙයි නැවත නැවතත් ප්‍රත්‍යවේක්ෂා කරලා ආපසු හැරිලා බලලා හේතුඵල වශයෙන් සොයා බලලා විමසලා බලලා ඕනේ කටයුතු කරන්නට වචන කතා කරනකොට ආවට ගියාට නෙමෙයි නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කරලා බලලා ඕනේ වචන කතා කරන්න මේ කියන දේ සත්‍යක්ද මම මේ තව කෙනෙක් කියාප එකක් අහගෙනද මේ කියන්නේ එහෙම නැත්නම් මේක මට වැටහිච්ච දෙයක්ද මේ කියන්නේ මේක කිව්වයින් පස්සේ අහන අයට යහපතක් වෙයිද අයහපතක් වෙයිද ඒ මිනිස්සු මේකෙන් අඩදබර කරගන්නට පැමිණෙයිද? මම මේ කියන්නට යන දෙයද ඇත්තටම මේ වචන ටිකෙන් කියවෙන්නේ? මේ විදිහට නැවත නැවත පත්වේක්ෂා කරලා බලන්න ඕන. ඊළඟට සිතුවිලි නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්නට ඕන. මම මේ සිතන දෙයින් යහපතක්ද වෙන්නේ? මම මේ සිතන ආකාරයෙන් දුක දුම්නස වැඩි වෙනවද? එහෙම නැත්නම් සතුට සැනසීම ඇති වෙනවද? දුක දුම්නස වැඩි වෙනවයි කියලා තේරෙනවා නම් ඒක දැනි දැනිත් ඇයි තවදුරටත් ඒ විදිහෙම හිතන්නේ? මිනිස්සු සමහර විට සිතන ආකාරය දිහා බැලුවහම තමන්ගේ මනසටම මහා වේදනාවක් ඇති වෙන විදිහට මිනිස්සු දේවල් පිළිබඳව හිතනවා. සමහර වෙලාවට ආත්ම අනුකම්පාවෙන් Taman පිළිබඳව හිතනවා. අනේ ඉතින් මොනවා කරන්නද අපිට කවුරුවත් සලකන්නේත් නැහැ. අපි මොනවා කරන්න හැදුවත් ඒව හරියන්නේත් නැහැ. මේක තමයි ස්වභාවය. උපන්නා වෙනුවට ජීවත් වෙනවා. මොකක් කරන්නද ඉතින් අපේ අසරණ භාවය කවුරුත් අපට පිහිට වෙන්න කෙනෙක් නැහැනේ. ඔන්න ඔය විදිහට මිනිස්සු පුරුදු වෙනවා සමහර වෙලාවට තමන් පිළිබඳවම තමන්ට අනුකම්පාවක් ඇති වෙන හැටියට හිතන්නට. එහෙම හිතනකොට මිනිස්සු කල්පනා කරන්නේ ඒක තමන්ගේ අහිංසකකම අසරණකම කියලා තමයි තමන් හිතන්නේ. නමුත් ඒ අහිංසකකම අසරණකම කියලා එහෙම හිතුවට ඒ චින්තනය අතිශයින්ම අවැඩදායකයි. ඇයි අවැඩදායකයි කියන්නේ කාලයක් එහෙම හිතනකොට හිතනකොට මුළු ලෝකෙම තමන් විසින්ම තමන්ව හුදකලා කරගෙන අවසානයේ Taman කිසිම වැදගත්කමක් නැති කිසිම වටිනාකමක් නැති මුළු සමාජයෙන්ම කොන් වෙච්ච කෙනෙක් හැටියට Taman විසින්ම තීරණය කරගන්නවා තීරණය කරගෙන ආත්ම ශක්තිය විනාශ කරගන්නවා ආත්ම පෞරුෂය විනාශ කරගන්නවා හැකියාවන් මොට කරගන්නවා Tamanගේ වටිනාකම් කිසිවක්ම දකින්න නැතුව තමන් කිසිම වැඩකට නැති වැදගම්මකට නැති නිකමම් නිකම්ම නිකමෙක් හැටියට තමන් විසින්ම තීරණය කරලා තමන් උදාසීන වෙනවා විතරක් නෙමෙයි මේ චින්තනය දිගින් දිගට පවත්වාගෙන ගියොත් දිවිනසා ගන්න තැනට වුණත් යම් කිසි කෙනෙක් පෙළඹෙන්නට පුළුවන්. ඒ වගේම මුළු සමාජයටම වෛර කරන, ද්වේෂ කරන කෙනෙක් ඒ චින්තනය හරහා නිර්මාණය වෙන්නට පුළුවන්. ඒ නිසා ආත්ම අනුකම්පාව ඇති වෙන හැටියට කල්පනා කිරීම දුක වේදනාව අසහනය දියුණු වෙන්නට හේතු වෙනවා විනා සහනය ඇති වෙන්නට සතුට සොම්නස ඇති වෙන්නට ආත්ම ශක්තිය වර්ධනය වෙන්නට ස්ව ශක්තිය අවදි වෙන්නට ඒ වගේම ආත්මාර්ථ පරාර්ථ කියන උභයාර්ථන සාධනය කරන්නට උදව් වෙන්නේ නැහැ පින්නතුනේ ඒ නිසා මේ සිතන සිතුවිල්ලෙන් මේ සිතන රටාවෙන් යහපතක්ද අයහපතක්ද වෙන්නේ කියලා නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්නට ඕනේ. ඒ චින්තන රටාව නිසා අවඩක් වෙනවයි කියලා තේරෙනවා නම් දුක දුම්නස වැඩි වෙනවයි කියලා තේරෙනවා නම් එහෙම දැන දැන මොකටද අපි එහෙම සිතන්නේ? මොකටද අපි එහෙම කල්පනා කරන්නේ? ඇයි ඒ සිතුවිල්ලෙන් අපට ගැලවෙන්නට බැරි? සිතුවිල්ලක් කියලා කියන්නේ ඇති වෙලා නැති වෙලා යන යම්කිසි මානසික ගුණාංගයක්. ඒ තරම් සුළු දෙයක්වත් වළක්වා ගන්නට මට බැරි නම් මම කොහොමද තව ඊට වඩා වැඩි දෙයක් කරන්නේ? මෙහෙම ටිකක් Tamanගේ සිත ගැනම Taman සිතා බලන්නට ඕන. හුඟක් දෙනා දේවල් නොසිතා ඉන්නට කරන්නේ අමතක කරන්න උත්සාහ කරන එකයි. අමතක කරන්න යම්කිසි කෙනෙක් වෑයම් කරනවා නම් ඒකම තමයි නැවත නැවත මතක් වෙන්නේ. ඒ මොකක් නිසාද අමතක කරන්න හදනවා කියලා අපි හුඟක් දෙනා කරන්නේ දේවල් එක පොරාල්ලන එකයි. අමතක කරන්න ඕන කාරණෙත් එක්ක පොරාල්ලනවා. පොරාල්ලන්න පොරාල්ලන්න මොකද වෙන්නේ? ඒකම නැවත නැවත සිතට මතුවෙනවා. ඒ නිසා හුඟක් දෙනෙක් කියන කතාවක් තමයි "හාමුදුරනේ කොහොමද අමතක කරන්නේ? අමතක කරන්න හදනකොට ආයෙත් සිහියට එනවා." ඒ නිසා යමක් අමතක කරන්න නම් අපි කල යුත්තේ එහි තියෙන වටිනාකම අඩු කරන එකයි. ඒ කියන්නේ අපෝයි මේක නම් මතක් කරන්න හොඳ නෑ මතක් කළොත් නම් මහා පීඩාවක් ඇති වෙනවා කියලා හිතපු ගමන්ම මොකද්ද අපි ඒ කරන්නේ අහකම තියෙන අරමුණකට වැඩි වටිනාකමක් දෙනවා අහක තියෙන අරමුණක් ලොකු කරගන්නවා. හොඳයි කියන එකත් ඇගීමක්, නරකයි කියන එකත් ඇගීමක්. මේක සැප ඇති කරනවා කියලා හිතීමත් ඇගීමක්, මේකෙන් දුක ඇති කරනවා කියලා හිතීමත් ඇගීමක්. ඒ නිසා අහක තියෙන කාරණයක් අපොයි මේකනම් බරපතල කාරණයක් මේක හිතුවොත් නම් මහා පීඩාවක් ඇති වෙනවා කියලා හිතනකොට මොකද්ද වෙලා තියෙන්නේ? අර පැත්තකම තියෙන කාරණයකට අපි ලොකු අගයක් දීලා ඒ අරමුණ ලොකු කරලා එතන ඉඳන්ම ඒක නැවත නැවත මනසට පැමිණෙන්නට ගන්නවා. ඒ නිසා යම්කිසි චින්තන රටාවකින් අවැඩ සිද්ධ වෙනවයි කියලා දැනෙනවා නම් අපි කරන්න ඕන වෙන්නේ ඒකත් එක්ක පොරාලන එක නෙමෙයි එහි තියෙන වටිනාකමක් නැති බව එහි තියෙන નિસරු බව එහි තියෙන හිස් බව ඒක සිතුවිලි මාත්‍රයක් විතරයි කියන බව තේරුම් ගන්න උත්සාහ කරනවා. නමුත් එහෙම කරන්නත් අපට බාධකයක් තියෙනවා. ඒ මොකක්ද බාධකය? අපි ඒ සිතන්නේ බාහිර කාරණයක් ගැනයි. බාහිර කාරණයක් ගැන හිතනකොට අපොයි ඒ කාරණේ එහෙම නොහිත කොහොමද? දරුවෝ ගැන එහෙම හිතන්නේ නැතුව කොහොමද? රැකියාව ගැන එහෙම හිතන්නේ නැතුව කොහොමද? අනාගතය ගැන එහෙම හිතන්නේ නැතුව කොහොමද කියලා කලබල වෙනවා. අනාගතය ගැන හිතන්නට ඕන. දරුවෝ ගැන හිතන්නට ඕන, රැකියාව ගැන හිතන්නට ඕන. ඒක නොවටිනවා කියනවා නෙමෙයි. නමුත් පින්නතුනේ ඒවා පිළිබඳව නැවත නැවත සිතුවිලි වශයෙන් මනසේ ඇතිවෙන මේ කම්පනය ඒකතරම් වැදගත් දෙයක් නෙමෙයි කියන එකයි අපි වටහා ගන්න ඕනේ. ඒ නිසා බාහිර ලෝකය වෙනස් කරන්න, බාහිර ලෝකය හසුරවන්න, බාහිර ලෝකයේ ජය ගන්නට ක්‍රියාත්මක වෙන එක හොඳයි. නමුත් ඒවා පිළිබඳව බියජනක විදිහට දුක ඇති කරන විදිහට සිතුවිලි ගොඩනැගීම ඒතරම් ඵලදායක වෙන්නේ. ඒ කරන කියන සිතන දෙයින් Tamanට හානි වෙන්නේ නැත්තම් අනුන්ට හානි වෙන්නේ නැත්තම් Tamanට හෝ අනුන්ට හෝ හානියක් වෙන්නේ නැතිනම් ඒ කරන දේ Tamanටත් අනුන්ටත් යහපතක් නිවැරදි දෙයක් කියලා තේරුම් ගන්න ඕන. දැන් එතකොට සිතන කියන කරන දේවල් පිළිබඳව නැවත නැවත ප්‍රතිවේක්ෂා කරලා ඒක ක්‍රියාත්මක කිරීම තුළින් Tamanට හෝ අනුන්ට අනර්ථයක් වෙනවද අයහපතක් වෙනවද කියලා කල්පනා කරලා අයහපතක් වෙනවා ඒක වරදක් හැටියට තේරුම් ගන්න යහපතක් වෙනවා ඒක නිවැරදි දෙයක් හැටියට තේරුම් ගන්න. මෙන්න මේ විදිහේ පැහැදිලි ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා වරද සහ නිවරද කියන එක තෝරා බේරා ගන්න. මෙහෙම ප්‍රත්‍යවේක්ෂා නුවණින් Taman දිහා නොබලන තැනැත්තාට Taman කරන්නේ වරද්දක්ද Taman කියන කතාව වැරදිද Tamanගේ චින්තනය වැරදිද කියලා තෝරා බේරා ගන්නට බෑ ඒ ප්‍රඥාව උපදින්නේ නැහැ කුමක් නිසාද ඒ තැනැත්තා ප්‍රත්‍යවේක්ෂා කරමින් ආපසු හැරිලා නොබලන නිසා. ඒ නිසා මිනිසුන් වැරදි කරලා වැරදි නොපිළගන්නට ප්‍රධාන හේතුවක් තමයි ඒ පිළිබඳව ප්‍රඥාව නැතිකම. ඒ පිළිබඳව ප්‍රඥාව උපදවා ගන්න නම් අපි කුමක්ද කළ යුත්තේ? නැවත නැවත හේතුඵල වශයෙන් ප්‍රත්‍යවේක්ෂා කරලා බලලා ඒන් සිදුවිය හැකි අර්ථය හෝ අනර්ථය විමසා බැලීම අපි හැමදෙනා විසින්ම කළ යුතුයි. ඊළඟට තව සමහර කෙනෙක් වැරද්ද කරනවා වරද පිළිගන්නට සූදානම් නැහැ කුමක් නිසාද ද්වේෂය නිසා ද්වේෂ සහගත වුනහම වැරදි පිළිගන්නට ලෑස්ති නැහැ සමහර වෙලාවට තමන් දන්නවා හොඳටම මවට එහෙම කතා කරන එක හොඳ නැහැ පියාට එහෙම කතා කරන එක හොඳ නැහැ දරුවා සම්බන්ධව එහෙම කටයුතු කරන එක හොඳ නැහැ බිරිඳට චෝදනා කරන එක සැමියා සමග ගැටෙන එක සුදුසු නැහැ කියලා දන්නවා නමුත් දේශ සහගත උනායින් පස්සේ මොනවා වුණත් කමක් නැහැ කියලා අපි ඕන අපරාධයක් කරන්න වරදක් කරන්නට පෙළඹෙනවා ඒ තමන්ගේ මනස ගැටුණු තැන තමන් කරන්නට යන්නේ වැරද්දක්ද කියලා හිතන්නටවත් අපි සූදානම් නැහැ. කවුරු හරි ඒක වළක්වන්නට හදනවා නම් ඒතනත්තත් වැරදිකාරයෙක් කියලා ඔහු කෙරෙහිත් අපට ද්වේෂයක් හටගන්නවා. සමහර වෙලාවට පෞල් ජීවිතවල හුඟක් අපි මේ කාරණේ දකිනවා සමහරු ඇවිදින් අපි සමග කතා කරනකොට එක භාර්යාවක් Tamanගේ නිවසේ ඇතිවෙන ගැටලු සම්බන්ධව කතා කරනකොට එතුමිය කියනවා "හාමුදුරනේ සමහර වෙලාවට මම මහත්තයාට චෝදනා කරනවා. ඒ කරන චෝදනා සම්පූර්ණ වැරදි කියලා මම දන්නවා. මට පව් කියලාත් හිතෙනවා. නමුත් මට බලිනකොට මට දොස් කියනකොට මට දරා ගන්නට බෑ මට ඉවසන්නට බෑ ඒ නිසා මම බොරු දෙයක් හරි කියලා නිවැරදි නොවන දෙයක් හරි කියලා මම චෝදනා කරනවා එතකොට දැන් හොඳටම දන්නවා තමන් කරන්නේ වැරද්දක් කියලා. නමුත් ඒක ජීවිතේ කවදාවත් පිළිගන්නට ලෑස්ති නෑ. ඇයි ඒ ද්වේෂ සහගත භාවය නිසා. මේ විදිහට අම්මා තාත්තද කියලා බලන්නේ නෑ. හාමුදුරුවෝද බුදුහාමුදුරුවෝද කියලා බලන්නේ තමන්ගේ මනසේ ද්වේෂය හටගත්තාම ඒ අය වෙනුවෙන් ඕන වරදක් කරන්නට ඕන අපරාධයක් කරන්නට මිනිස්සු පෙළඹෙනවා ඒක වැරද්දක් හැටියට කොහොමවත් පිළිගන්නට සූදානම් නැහැ. එහෙමනම් Tamanගේ මනස ද්වේෂයෙන් ව්‍යාකූල නිසාද මෙහෙම හැසිරෙන්නේ. තමන් ගැනම ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්නට ඕන. ඒ නිසා වරද නිවරද හරියට තෝරා බේරා ගන්නට නම් ද්වේෂ සහගත ස්වභාවයෙන් තමන්ගේ මනස මුදවා ගන්නට උත්සාහවත් විය යුතුයි. ඊළඟට තව සමහරු වැරදි කරලා වැරද්ද පිළිගන්නේ නැහැ මාන්නය නිසා. ඒ කියන්නේ තමන් අනිත් අයට වඩා උසස් අපි කොහොමද ළමයි ඉදිරියේ පාච්චල් වෙන්නේ අපි කොහොමද ශිෂ්‍යෝ ඉදිරියේ කිසිවක් නොදන්නා අය බවට පත් වෙන්නේ මෙහෙම කියලා අනිකා ඉදිරියේ තමන්ගේ අභිමානය රැකගන්නට ඇතැම් අය නොකල යුතු දේ කරනවා ඒ වගේම නොයෙකුත් බොරු කියනවා වංචා කරනවා අපරාධ කරනවා හැබැයි එකක්වත් වැරදි හැටියට එය පිළි අරගෙන ඒවයින් නිදහස් වෙන්නට ලෑස්ති නැහැ කුමක් නිසාද Tamanගේ తත්වය රැකගන්නට කියලා අමුතු අභිමානයක් ඇති කරගෙන මනස උදුම්මවාගෙන බොහෝ අපරාධ කරන්නට පෙළඹෙනවා මේ தත්වයෙන් Taman නිදහස් වෙන්නට නම් කල්පනා කරන්නට ඕනේ ආත්ම ගෞරවය කියලා කියන්නේ පිනතුනේ අනුන් විසින් ඇති කර දෙන්නක් නෙවෙයි තමන්ට තමන් පිළිබඳවම හිතනකොට සෑහීමටපත් වෙන්නට පුළුවන් මම වැරදි කරන කෙනෙක් නෙමෙයි. මම ලෝකයට අපරාධ කරන කෙනෙක් නෙමෙයි. මම ලෝකයට මේ මේ තරම් යහපත කරලා තියෙනවා. මම අවංකව කටයුතු කරලා තියෙනවා. මම ධර්මානුධර්ම ප්‍රතිපත්තියක හැසිරලා තියෙනවා. Tamanට Taman ගැන හිතනකොට ගෞරවයක් ඇති වෙනවා නම් අන්න ඒ ආත්ම ගෞරවය තමයි වඩා වැදගත් වෙන්නේ. අනුන් අපි පිළිබඳව කියන කරන දෙයට වඩා. නමුත් ලෝකයේ හුඟක් දෙනා උත්සාහ කරන්නේ අනුන් අපි පිළිබඳව මොනවද කියන්නේ? ඒ කියන දේ උසස් නම් අන්න ඒ විදිහට පවතින්නේ. අපි පැවිදි වෙලා මුල් අවදියේ පින්නතුනේ පැවිදි වෙච්ච දවසේ ඉඳන්ම අපි බණ කියන්නට පුරුදු වුණා ගුරු හාමුදුරුවන්ගේ මඟ පෙන්වීම නිසා. ඒ වගේම අධ්‍යාපන කටයුතු උනත් අපි බොහොම උනන්දුවෙන් කළා. ඒ වගේම පන්සලේ වැඩ කටයුතු, සමාජයේ වැඩ කටයුතු, අනුන්ට උදව් කරන ඒවා හැම දෙයක්ම කැපවීමෙන් කළා. මෙහෙම කරනකොට හැමෝම අපි ගැන බොහෝම ගෞරවයෙන් කතා කරන්න පටන් ගත්තා. අහවල් හාමුදුරුවෝ නම් බොහොම හොඳ කෙනෙක්, බොහොම දක්ෂ කෙනෙක්, බොහොම වටින කෙනෙක්. දැන් මෙහෙම කියනවා. මෙහෙම කියද්දි කියද්දි මමත් මුලදි මුලදි ඒවත් එක්කලා රැවටිලා කටයුතු කළා. නමුත් කාලයක් යනකොට මට හිතෙන්න පටන් ගත්තා ලෝකේ හැමදෙනාම මාව අගය කළත් මට මගේ මනස පිළිබඳව කල්පනා කරනකොට සතුටක් නැතිනම් මට මගේ මනස පිළිබඳව කල්පනා කරනකොට අඩුපාඩු පේනවනම් දුබලතා පේනවනම් මට මා ගැන සෑහීමටපත් වෙන්න බැරි නම් ලෝකේ හැමදෙනාම ආවැඩුවත් ඇති ඵලය කොහොමද ඒ නිසා මට බැරිද මා ගැන හිතනකොට මා ගැන අවංක සතුටක් ඇති වෙන හැටියට ක්‍රියාත්මක වෙන්න. එහෙම වෙන්නට පුළුවන් වෙච්ච දවසක නේද මට මාත් එක්ක සතුටින් ඉන්නට පුළුවන් වෙන්නේ. එහෙම නොවුනොත් මොකද වෙන්නේ? Taman පිළිබඳව කල්පනා කරලා බලනකොට Tamanට මහා පසුතැවීමක් ඇති වෙනවා. හැබැයි ලෝකයා ආවඩන නිසා ඒකත් එක්කලා රැවටිලා ලෝකයා පෙරලන පෙරලන අතට අපි දෝලණය වෙනවා. එහෙම වෙනකොට අපි ගමන් කරන්නේ Tamanගේ දෙපයින් නෙවෙයි අනුන්ගේ කරපිටින්. මේ සමාජයේ බොහෝ ගිහියන්ට පැවිද්දන්ට ඔය සිද්ධිය වෙනවා කලක් සමාජයේ වැඩ කටයුතු කරනකොට මිනිසුන් විසින් ඔසවා ගන්නවා ඒ අනුන්ගේ කර පිටින් ගිහිල්ලා ගිහිල්ලා Tamanට පය තියන්නට පුළුවන් සෙව්වක නෙමෙයි යන්නේ ඉහළට ඉහළට එසවිලා ගිහිල්ලා ඒ මිනිසුන්ට අවශ්‍ය දේ කරගත්තට පස්සේ රොඩ්ඩ බිමට ඇදලා දානවා එහෙම වුණු දාට Tamanට දෙපයින් හිත ගන්නටත් බෑ Tamanට තමනුත් නෑ Tamanට සමාජයත් නෑ අවසානයේ විනාශ මුඛයට ඇද වැටෙනවා බොහෝ බොහෝ ගිහියන් බොහෝ පැවිද්දන් සමාජ සේවය කරන්නට ගියාම මේ தത്വයට ඇද වැටෙන්නේ. එයි අර ආත්ම අභිමාණයෙන් අනුන් කියන කියන දේවල් මත යැපෙන්නට උත්සාහ කරනවා තමන්ට අවංකව තමන් ගැන හිතනකොට මොනවද හිතෙන්නේ කියලා අවංකව ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්නට පෙළඹෙන්නේ නැහැ. ඒ නිසා පින්නතුනි හැබැයි ආත්ම ගෞරවය කියන එක නිර්මාණය වෙන්නේ තමන්ට තමන් ගැන මොනවද හිතෙන්නේ. තමන්ට තමන් ගැන ඇති වෙන්නේ පැහැපත් අදහසක් නොවේයි නම් විශ්වසනීය අදහසක් නොවේයි නම් ගෞරවනීය අදහසක් නොවේයි නම් ලෝකයාම අපට ආවැඩුවත් ඇති තේරුමක් නැහැ පිණුතුනේ තමන් තමන් තුළින් හිස්නම් තමන්ගේ හෘද සාක්ෂියට අනුව තමන්ට සතුට වෙන්නට බැරි නම් ඒ නිසා මාන්නේ හිතේන මේ විනාශකාරී ස්වභාවය තේරුම් අරගෙන අපට කටයුතු කරන්නට පුළුවන් නම් තමන් අතෙන් සිදුවෙන අඩුපාඩු වැරදි වැරදි හැටියට දැකගෙන ලෝකෙට කියාපාන්නට යන්න ඕන නෑ ලෝකයා ඉදිරියේ අපි ළඟ මෙන්න මේ අඩුපාඩුව තියනවා කියලා නිර්වත් වෙන්නට යන්න ඕන නෑ අපි ළඟ තියෙන අඩුපාඩුව අපි තේරුම් අරගෙන අපි තුලින් සකසාගෙන අපට නිවැරදි පුද්ගලයෙක් බවට පත් වෙන්නට නම් මානය තරමක් යටපත් කරලා තමන් දිහා බලන්නට අපි උත්සාහවත් වෙන්න ඕනේ. ඊළඟට තව සමහර වෙලාවට මිනිස්සු වැරදිවලට පෙළඹෙනවා සාධාරණේ අසාධාරණේ පිළිබඳව කල්පනා කරලා. ඒ කියන්නේ සමාජයේ මිනිස්සු මේ මේ වගේ දේවල් කරන එක හොඳ නැහැ. මිනිස්සු ධනය තියන අය විතරක් ඒ ධනයෙන් ප්‍රයෝජන ගන්න එක හොඳ නැහැ. දුප්පතුන්ට සලකන්න ඕනේ. මේ කතාව හරියි. නමුත් දුප්පතුන්ට සලකන්නේ නැත්තම් මොකද කරන්නේ? එතකොට මිනිස්සු පෙළඹෙනවා ආ එහෙනම් තියෙන තැනින් හොරකම් කළාට කමක් නැහැ. එතකොට සොරකම කියන එක වැරද්දක් කියලා ඒ මනුස්සයාට අමතක වෙනවා. එයි අර ලෝකයේ තුල සාධාරණේ අසාධාරණේ පිළිබඳව කල්පනා කරන්ට ගිහිල්ලා. වැඩිපුර තියෙන මිනිස්සු නැති මිනිස්සුන්ට සලකනවා නම් හොඳයි. හැම කෙනාම හොඳින් සිල් රකින්නවා නම් හොඳයි. හැම කෙනාම ඇත්ත කතා කරනවා නම් හොඳයි. මේවා හොඳ ධර්මතා. නමුත් ලෝකේ හැම දෙනාම එහෙම කරන්නේ නැතිනම් මොකද කරන්නේ? ඒ පිළිබඳව අපි විරසක වෙලා අනුන්ට එරෙහිව එදිරිවාදිකම් කරන්නට ගියොත් මොකද වෙන්නේ? අපිත් ඒ වලටම වැටෙනවා. අනේකා වරදක් කරනවා කියලා තමනුත් ඒ වරද කරන්නට ගියොත් තමනුත් ඒ වලටම ඇදගෙන වැටෙනවා. මිනිස්සු වරද පිළිගන්නට පෙළඹෙන්නේ නැතුව වරද වරද හැටියට නොදකින්නට මේ කාරණයක් හේතුවක් වෙනවා. ඊළඟට තව සමහර වෙලාවට ඔය සාධාරණීකරණය කිරීමම මෙහෙමත් මතුවෙනවා. ඇතැම් වෙලාවට භික්ෂුන් වහන්සේලා පවා කියනවා අහවල් අහවල් හාමුදුරු මෙහෙම කරනවා නම් අපි මෙහෙම කළාම මොකද? ඒ විදිහට කතා කරනවා. යම්කිසි කාරණයක් වැරද්දක් කියලා පෙන්වුවෙන් පස්සේ මේ ලෝකේ මිනිස්සු මෙච්චර අපරාධ කරනකොට අපි මෙහෙම කළාම මොකද? වැඩිහිටියා මුදුරු අරහෙම කරනකොට අපි මෙහෙම කළාම මොකද? මෙන්න මේ විදිහට වරද නිවරද තීරණය කරන්න උත්සාහ කරනවා. ඒක ඊටාම ලාමක තත්වයක් පින්නතුනේ කුණු ගොඩේ ළගින අය පිළිබඳව කල්පනා කරලා ඒගොල්ලෝ අසුචි තවරාගෙන ඉන්නවා නම් අපේ ඇඟේ මඩ ටිකක් ගෑවුනහම මොකද කියලා හිතනවා නම් ඒක නිවැරදි චින්තනයක් නෙවෙයි පින්නතුනේ. ඒ නිසා අපි හැම විටම සංසන්දනාත්මකව බලනවා නම් බැලිය යුත්තේ අපට වඩා ටිකක් හරි ඉහළින් ඉන්න කෙනෙක් පිළිබඳව. ධනය පිළිබඳව මිනිස්සු සංසන්දනය කරනකොට හැමතිස්සෙම සසඳන්නේ ධනෙන් බලෙන් අපට වඩා ඉහළ ඉන්න කෙනෙක් එක්කලා තමයි සංසන්දනය කරන්නේ. අර ගොල්ලන්ට මෙච්චර තියෙනවා, අර ගොල්ලන්ට මෙහෙම තියෙනවා, ගෙවල් දෙකක් තියෙනවා, වාහන කීපයක් තියෙනවා. අපට තමයි නැත්තේ භෞතික සම්පත් පිළිබඳව සසඳනකොට මිනිස්සු ඉහළ ඉහළ අයත් එක්ක තමයි සසඳන්නේ. හැබැයි මනුස්ස සමාජයේ තියෙන දුර්ලභ දුර්වලම තැනක් තමයි ගුණය පිළිබඳව සංසන්දනය කරනකොට මිනිස්සු සසඳන්නේ පල්ලෙහාම අසුචි ගොඩවල් වල ඉන්න මිනිස්සුත් එක්කලා. පහළම මට්ටමේ ගුණයෙන් පිරිහිච්ච කෙනෙක් තමයි අල්ලගන්නේ Tamanta සංසන්දනය කරන්න. ආ ඒගොල්ලෝ මේ தත්ත්වේ ඉන්නවනම් අපි මෙහෙම හිටියනම් මොකද? ඔන්න ඔය විදිහට පටලවා ගන්නවා. නමුත් භෞතික සම්පත් පිළිබඳව අපි එහෙම කල්පනා කරනවා නම් කමක් නැහැ. අර මිනිස්සු පයින් යන එක අපිට මේ බයිසිකලයක් තිබුණාම මදිද? කවදාවත් එහෙම හිතන්නේ නැහැ. ඒ භෞතික සම්පත් පිළිබඳව කල්පනා කරනකොට පල්ලෙහා මට්ටමේ ඉන්න කෙනෙක් එක්කලා සසඳන්න හිතන්නේවත් නැහැ. එතකොට අල්ලගන්නේ ඉහළ මට්ටක ඉන්න කෙනෙක් තමයි. හැබැයි ගුණය පිළිබඳව සසඳනකොට පල්ලෙහාම මඩගොඩක ඉන්න කෙනෙක් තමයි සසඳන්නට අල්ලගන්නේ. මෙන්න මේ විදිහට උඩු යටි කුරු කරගෙන හිතන නිසා සමාජයේ පිළිබඳව වැරදි විදිහට නිගමන වලට එළඹෙන නිසා මිනිස්සුන්ට වරද වරද හැටියට දකින්නට බැරි වෙනවා. ඔය අපි සඳහන් කළේ කරුණු කිහිපයක් පමණයි මේ බඳු විවිධ සාධක නිසා. නුවණ මදකම නිසා, ඒ වගේම ද්වේෂ සහගත බව නිසා, ඒ වගේම මාන්නය නිසා, ඒ වගේම සාධාරණීකරණය කරන්න උත්සාහ කිරීම නිසා මේ බඳු විවිධ හේතුන් හේතුන් නිසා මිනිසුන් තමන් අතින් සිද්ධ වෙන වැරදි වැරදි හැටියට දකින්නට ලෑස්ති නැහැ. එහෙම දකින්නට ලෑස්ති නැතිනම් නොදකිනවා නම් ඒ තනත්තා අනුවන පුද්ගලයෙක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. යම්කිසි කෙනෙක් පසු කාලේ ඉඳන් වරද තේරුම් ගන්නවා. මාතින් මෙහෙම වැරද්දක් සිද්ධ වුණා, මගෙන් මෙහෙම අඩුපාඩුවක් සිද්ධ වුණා කියලා සත්පුරුෂය ඇසුරු කිරීම නිසා, කල්යාණ මිත්‍රය ඇසුරු කිරීම නිසා, ධර්මය ඇසුරු කිරීම නිසා, ප්‍රත්‍යවේක්ෂා කරලා බැලීම නිසා Tamanගේ දෝෂය, Tamanගේ වරද Tamanට පෙනෙනවා. එහෙම පෙනුනට පස්සේ ඒ තැනැත්තා අර Tamanගෙන් වරද සිද්ධ වුණු තැනැත්තා හොයාගෙන ගිහිල්ලා අනේ මං අතින් වරදක් සිද්ධ වුණා මට සමා වෙන්න කියලා සමාවක් ඉල්ලනවා එතකොට සමාව නොදී බැනවදිනවා නම් පන්න ගන්නවා නම් සමාව දෙන්නට සූදානම් නැතිනම් ඒ පුද්ගලයාත් අඥානයේ කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. ඒ කුමක් නිසාද? යමෙක් වරද තේරුම් ගත්තනම් වරදින් නැගී සිටින්නට අතදීම manussකමයි සත්පුරුෂකමයි. නමුත් සමහර වෙලාවට Tamanගේ ලාභ ප්‍රයෝජන සඳහා හා කමක් නැහැ ඉතින් දැන් වැරද්ද තේරුම් අරගෙන කටයුතු කරන්න කියලා මිනිස්සු සමාව දෙනවා. හැබැයි පස්සේ මොකක් හරි ආපහු ඇදලා ගත්තාම අර පරණ අඩුපාඩු ඔක්කොම ආපහු ඇදලා අරගෙන බැනවදින්නට හෙලා දකින්නට පටන් ගන්නවා. හුඟක් වෙලාවට විවාහ ජීවිතවල මේ ස්වභාවය උත්සන්න වෙනවා කලක් යද්දී. විවාහ වෙන්නට ආසන්න වෙනකොට මොන වැරද්ද තිබුණා වුණත් සමාව දෙන්නට සූදානම්. එතකොට Taman විවාහ වෙන්නට යන කාන්තාවගේ පුරුෂයාගේ අඩුපාඩු කොච්චර තිබුණත් ඒවා වහලා ඒවා කාටවත් කියන්නේ නැති හොඳත් මතු කරලා පෙන්නනවා. විවාහ වෙලා ටික කාලයක් යනකොට දැන් ඊට ඉස්සෙල්ලා මෙහෙමයි මෙහෙමයි කියලා කිව්වට ආවව ගණන් ගන්න දෙයක් නෑ. අපි ආදරෙන් සෙනෙහසින් ඉන්නවනම් ඕවා ප්‍රශ්නයක් නෙමෙයි. අපි හොඳින් ජීවත් වෙමු කියලා තමයි ලෑස්ති වෙන්නේ. හැබැයි විවාහ වෙලා දරුමල්ලන් ඇති වෙලා වසර කීපයක් ගත වෙනකොට පොඩි ගැටීමක් ඇති වෙච්ච ගමන් අන්න අර පරණ ඒවා ඔක්කොම ඇද ගන්නට පටන් ගන්නවා. කොච්චර ලාමකද කියනවා නම් පින්නතුනේ සමහර වෙලාවට තමන්ගේ දරුවොත් විවාහ වෙන මට්ටමට ලොකු මහත් වෙලා ඒ මට්ටමට තලස්තෑනි වෙච්ච මව්පියෝ අර ඉස්කෝලේ යන කාලේ ලියුමක් ගනුදෙනු කළයි කියලා තව කෙනෙක් එක්ක හාදකම් පැවැත්තුවයි කියලා ඒව ඇදගෙන අඩදබර වෙලා දික්කසාද වෙන්න සූදානම් වෙන පවුල් තියෙනවා. ඇයි මෙහෙම වෙන්නේ? Tamanගේ ලාභය සඳහා සමාව දෙන්නට සූදානම් වුණාට මිනිස්සු ගැටුණහම ද්වේෂය ඇති වුණහම ආපහු සමාව දී යුතු බව දැන දැනත් සමාව දෙන්නට සූදානම් වෙන්නේ නැහැ. එහෙනම් මිනිස්සු සමාව නොදෙන්නටත් අර මුලින් කියපු කාරණාම හේතු වෙනවා. ඇතැම් වෙලාවට අනුවණකම හේතු වෙනවා. ඇතැම් වෙලාවට ද්වේෂය නිසා මිනිස්සු සමාව දෙන්නේ නැහැ. ඇතැම් වෙලාවට මාන්නය නිසා සමාව දෙන්නේ නැහැ. ඇතැම් වෙලාවට දේවල් සාධාරණීකරණය කරන නිසා සමාව දෙන්නේ. අපි මෙච්චර හොඳට ඉන්නවා නම් එයි උඹලට බැරි එහෙම කියලා කල්පනා කරනවා. නමුත් එතනදී ඇය තේරුම් ගන්න පුද්ගලයෝ විවිධයි කියලා. මෙන්න මේ විදිහට කවර කාරණයක් නිසා හෝ අනිකාගේ වරද තේරුම් අරගෙන සමාව දීලා එතනින් ගොඩ ගන්නට ලෑස්ති නැත්නම් සමාව දෙන්නට සූදානම් නැතිනම් ඒතනත්තා අඥාන පුද්ගලයෙක් කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. යමෙකුට වරද වරද හැටියට දකින්නට පුළුවන් නම් වරද දැකලා සමාව ඉල්ලන කෙනෙකුට සමාව දෙන්නට පුළුවන් නම් අන්න ඒ දෙදෙනාම ඥානවන්තයෝය පඬිතුයෝය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා Taman අනුවණයින් හැටියට ක්‍රියාත්මක නොවේ පඬිතයින් හැටියට තමන් නගා සිටුවා ගන්නට කුමක් කළ යුතුද තම තමන්ගේ වරද වරද හැටියට නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කරමින් දකින්නට උත්සාහ කළ යුතුයි ඒ වගේම තමන්ගේ වරද දුටු තැන අන් අයගෙන් සමාවක් ගැන ඒ වරද નિවරද කරගන්න උත්සාහ කළ යුතුයි යම් කිසි කෙනෙක් වරදක් කරලා ඒක තේරුම් අරගෙන සමාවක් ඉල්ලනවා නම් ඒ තැනත්තාට සමාව දීලා කරුණා මෛත්‍රියෙන් නැගී සිටින්නට අතදී යුතුයි මෙබඳු ප්‍රතිපදාවක් තුල අපට ඥානවන්තයින් පඬිතයින් සත්පුරුෂයින් බවට පත්විය හැකි කියන බව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 පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ත්වං සදා එම ධර්මානුශාසනාව පැවැත්වුවේ පොකුණු විට ශ්‍රී විනයාලංකාරාම වාසී ආචාර්ය පූජ්‍යපාද කුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේ